ගරු ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මූලික වශයෙන් ප්‍රඥා ශීල සමාධිස බෙදා ඇති බව හැම විටම පොතපතේ ඉහා දහම් ප්‍රදේශනාවලින් පෙන්වා දී ඇත. මේ අරියට මඟ මගේ සෑම අරියට මගේ සෑම කරුණක්ම වෙන වෙනසෙන් සීලයට සමාධියට ප්‍රඥාවට ගෝචර වන්නේද? දැන් සම්මා දිට්ඨිගතෝත් එය දැකීමට යම් ප්‍රඥාවකුත් යම් සංවරයකුත් යම් සමාධියකුත් අවශ්‍ය බව හැඟේ. කරුණාක්‍රමයේ අදහස නිවන් දැයි පහදා දෙන සීක්වා. ඇත්තටම කියන්න තියෙන්නේ මේ ඔක්කොම පටිච්ච සමුප්පන්න ධර්ම උගන්වන ක්‍රමයේ අපේ ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම ලීනියර් සිස්ටම් එකක් තියෙනවා. එකට එක සම්බන්ධ කළා. ඉතින් අපිට තේරුම් ගන්න බෑ මේට්‍රික්ස් එකට ගිය ගමන්. අපිට තේරුම් ගන්න බෑ සම්බන්ධතා හතරක් පහක් එකට දාපු ගමන් අපි කියනවා අමාරු කියලා. නිසා අපි පුරුදු වෙලා තියෙන්නේ අර පුංචි පොතක ලියලා තිබුණා සඳුදා උදේ පටන් ගත්තාම සිකුරා හැන්දෑ සිකුරාට හැන්දෑ වෙනකන් සීළු දෙනාම වමේ සිට දකුණට ගමන් කරනවා මට පේනවා කියලා. ඉස්කෝලේ ගියාම ලියන්නම කියන්නේ වමේ ඉඳලා දකුණට ඒ ළමයා කැමති නැහැ ළමයා ගෙදර ගිහලා සෙල්ලම් කරන්නයි කැමති. ඉතින් ළමයා කියනවා ටීචර් කියන්නේ උදේ සඳුදා උදේ පටන් ගත්තාම සිකුරාට හැන්දෑ වෙනකන් ඔක්කොම වමේ සිට දකුණට ගමන් කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේ හරි කෘත්‍යමයිනේ ලෝකේ වමේ සිට දකුණට නෙවෙයිනේ ගමන් කරන දෙපැත්තට යනනේ. අපේ මනස පුරුදු කරලා තියෙන අධ්‍යාපනයේ ලීනියර් සිස්ටම් එකට. මේක එක පැත්තකට ගමන් කරන්නේ. මේක කැඩිච්ච ගමන් මොකක් හරි දෙවෙනි කාරණාවක් දාපුවා මේක අනා ගන්න. ඉතින් සර්වඥාන් වහන්සේට සිද්ධ වුණා මේ මේට්‍රික්ස් එක එහෙම නැත්නම් මේ ත්‍රිමාන රූපේ දැන් නම් කියනවා 11 මානයක් තියෙනවා කියලා. මාන රූපය මේ එකින් එකට එකින් එකට කඩලා පෙන්නනවා. ඉතින් කඩලා පෙන්නකොට මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. මේ වගේ එකක්වත් එකකින් වෙන් කරන්න බෑ. සීලෙන් සමාධිය වෙන් කරන්න බෑ සමාධි ප්‍රඥාවෙන් කරන්න බෑ දෘෂ්ටියෙන් සම්මා සංකප්පේ වෙන් කරන්න බෑ මම තියෙන ඔක්කොම ගුලියට නමුත් උගන්වීමේ පහසුව පිණිස අපි දෘෂ්ටියෙන් සංකල්පේ වෙන් වෙන හැටි ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් කප කප කප කප වෙන් කරලා පෙන්නනවා ඇනලයිස් කරනවා ඒ ඇනලයිස් කරනකොට මේ ගණ්ඩ හදන්නේ අර 3D රූපේ ලීනියර් ක්‍රමයට ගන්න හදනවා කවදාකවත් මේක ඉවර කරන්න බෑ. අවබෝධ වෙච්ච දවසේ තේරෙනවා theory knowledge කියලා කියන්නේ එකක් අත්දැකීම කියලා කියන්නේ තව එකක්. ඒ අත්දැකීම කවදාකවත් theory එකට දාන්න බෑ. දැම්මා නම් ඒකට අත්දැකීමක් කියන්න බෑ. ඒක නිසා ටාවෝයිසම් වල උගන්වනවා the Tao which can be taught is never the eternal Tao කියලා. උගන්වන්න පුළුවන් එකක සත්‍ය නැහැ. ඉතින් වෙන ක්‍රමයක් නැති නිසා කිවිද ක්‍රමවලින් අර එක එක කාරණා කාරණා දෙනවා. Taman ඒක හදාගන්න ඕනේ. යෝනිසමංස්කාරය අනුව ප්‍රශ්න විසඳෙන කෙලස් කැපෙන තැනට එහෙම නැතුව කවදාකවත් බෑ මේක උත්තර දීලා බේරන්න. මොකද අපේ අපේ මනස විශේෂම තර්ක මනස වැඩ කරන්නේ ඔය ලීනියර් මෙතඩ් එකට. හදවත වැඩ කරන්නේ එහෙම නෙවෙයි. ඒක වැඩ කරන්නේ 3D. ඉතින් ඒක නිසා මේ දෙක ගලපනවා කියන එක යුද්ධයක් ඇතුළේ තියෙන. පුද්ගලිකව තාවකකව වෙත වෛර කිරීමෙන් හෝ තරහ ඇති කර සිටීම නිසා ඒ මතින් Tamanට ඇතිවන හානිය විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කවුද කැමති අදහසක් ඉදිරිපත් කරන්නේ? ද්වේෂයේ ආදීනව. කවුටක්වත් තරහ නැතුව වගේ මට පේන්නේ. දන්නේත් නැහැ දැකලත් නැහැ අපි නන්නේ නැහැ කියලා වගේ. එහෙමද? සාන්ත දාන්ත තීන්ත කූඩුවක්. කවුද කැමති කියන්නේ මේ දෝෂයේ ආදීනව? මේ ප්‍රශ්නේ ලියපෙක වුණත් කයි ලියපෙක නැවුණත් කමන්නේ. හ්ම්. ආහඳි වගේ. කිසි දෙයක් ගම්බෙනකින් බොන්ඩ් බලන් ඉන්න මිසක් අහුරක් දාන්න කැමති නැහැ කවුරක්වත්. මාත් කරබන් ඉන්නවා මාත් පුරුත් වෙනවා. කවුරුත් එන්නේ නැහැ. ඒ තරහ වෙනකොට වෛර වෙනකොට තමන්ගේ හිත අවුලටපත් වෙනවා. ඉතින් අවුලටපත් වීම හානියක් වෙන්නේ කොහොමද? පැහැදිලි අවුලේ ඔය එතකොට ඒ කියන්නේ මේ මොනවද වෙන්නේ කියලා ඒ කියන්නේ හිත වල්මත් වෙනවා. හිත අන්ධබන්ද වෙන එකයි වෙන්නේ. එතකොට බලන අහන හැම දෙයකම මේ වගේ නොමග යamak සිදු වෙනවා. ඉතින් මේකේ මේ මම කතා කරන්නේ නැහැ කිව්වට මට දාන්න තියෙන මෙච්චරයි. ආයුර්වේදයේ උගන්වනවා සීළු රෝගයන්ට හේතු අස්ථාන කෝපය කියලා. මුළු ලෝකේ තියෙන සම්පූර්ණ ලෙඩ වලට හේතු අස්ථාන කෝපය කියලා. වෙස්ට් එකේ උගන්වනවා සියලු මානසික රෝගයට හේතුව ද්වේෂය කියලා. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න විදිහට ජීවත් වෙන්න ඕන නම් ලේනරක් කරගන්න එපා. ලේනරක් කරන්නේ කවුරක්වත් නෙවෙයි මේ දේවල් වලට කේන්ති කියලා. කේන්ති ගියාට පස්සේ මේ මනසට ගැහුව පැන්න එක වෙනම දෙයක්. නමුත් නරක වෙන තමන්ගේ ලේ නිසා ඒක කවදාකවත් ප්‍රතිඵල නොදී අරින්නේ ඒ නිසා පුළුවන් තරම් මෛත්‍රියේ එහෙම නැත්නම් හොඳ පැත්ත බලලා සතුටු වෙන්න තියෙන කාරණා බලලා ජීවත් වෙන එක සරුවත්යන්සේ සඳහන් කර තිනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤාස පුද්ගලෝ උත්තරින් අපටි විච්ඡන්තස් කියලා නිවන් දක්නතෙක් මේ ලෝකයේ තියෙන හොඳ පැත්ත විතරක් බල ජීවත් වෙන්න නරක වැරදි නරක ඒවා බලන්න ගියොත් මේක තමයි ඉතුරු වෙන්නේ ඒ නිසා හොඳ පැත්ත බලන්නේ නැත්නම් මේ මෛත්‍රී පැත්ත ඉස්සර කරගත්තොත් ජීවිත ජීවත් කරවන්න පුළුවන් නැත්නම් කටුවත්තක් දුවිලි පාරක ඇදගෙන යන්න වගේ හූරගෙන අවුස්සගෙන තමයි යන්නේ. ස්වාමීන් වහන්සේ යම් යෝගාවචරයේ සාහිත්‍ය කෘතීන් සඳහා කවි ගීත නිර්මාණයේ යෙදෙන්නේ නම් ඒ රාගයට බොහෝ සමීපවන්නේද. තවද බුදු සමිඳුන උදෙසා කරන ආමිෂ පූජාවන්ට කරන නිර්මාණ සැරසිලිවද මම හිතේ පවත්න සද්ධාව පදනම් කරුවත් ඒ තෘෂ්ණාව අලංකාරව සාහිත්‍ය නිසා මුල් බැස තිබෙන බව හැඟීමයි මේ නිසා සාහිත්‍යයට හෝ නිර්මාණකරණයට යෝගාවචරයේ යෙදීම සුදුසු නැද්ද යන්න කාරණිකව පහදා දෙන්න සීලා සිටින ඉසලේක රාගය දැන් ද්වේෂය දැන් රාගය පිළිබඳව මේක වැටෙන්නේ මිච්ඡා ආජීවයට රැකියාවක් සඳහායි වැටෙන්නේ මිච්ඡා ආජීවයට බුදුජානනාථේ සඳහන් කළා තියෙනවා අරුණ මිදම්බික්ක වේ ගීතං උම්මත්තක මිදම් බීතවේ නච්ඡං කිය. මහනි ගීතේ කියලා කියන්නේ අඬා වැටීමක්, නැටීම කියලා කියන්නේ පිස්සුවක් කිය. ඒක නිසා පිස්සන්ට ලෝකේ ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් Tamanට පිස්සු හදා ගන්න ඕනද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. සමහරවිට මේක සහජයෙන් එන්න පුළුවන්. සහජයෙන් ආවත් මේකෙන් කරන්නේ මන්මත් කරන ගතිය නිසා ඒ නච්ච ගීත වාදිත විසුක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල කියලා මේ ශික්ෂාපදේ බොහෝම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. බැරිකම වෙනම දෙයක්. නමුත් අපි අඩු ගානේ ඒක මූලධර්ම වශයෙන් තේරුම් ගන්නවා. ඉස්සර මට මතකයි අපි අර විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ පෙරදිනේ තියෙනවා අර වල වල කියන්නේ නාට්‍ය සංගතන පෙන්න තරක් තියෙනවා මේ අර ඒක සාමාන්‍ය අර රෝමේ තිබිච්ච ක්‍රමයට හදලා තියෙන්නේ. විශාල මේ වල කියලා කියන්නේ වටේට වාඩි වෙන්න පුළුවන්. අඩිය පල්ලමේ තමයි තියෙන්නේ ස්ටේජ් එක. ඉතින් හරි ලාභයි සමහර ඩ්‍රාමාස් 8ක් 10ක් බලන්න පුළුවන් ඒ දවස් රුපියල් 10ක් දෙනවා. ඉතින් අපි ටිකට් අර ගන්නවා. අරගත්තාම ගියාම ඉතින් හැමදාම එක එක පෙන්වනවා. ඒකේ වෙනම කෑල්ලක් තියෙනවා සංඝයාට වෙන් කරලා. ඉතින් ඒ හැලිය හැමදාම සංඝයා පිටලා බලනවා. මට කහනවා කට. මට මේක දකින්නකොට නාටි ඉවර වෙනකන් තරහා මට තියෙනවා. ඉතින් ඇත්තට මේ ගෙදර එනකන් එන්න ඕන අපිට හැතැම්ම එකමාරක් අතර පයින් එන්නෝනේ. එනකොට පිටිපස්සේ මම දිගටම නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටාන වේරමණී සික්ඛාවදන සමාධියම් කිය කිය ඇහෙන්න කිය කිය එනවා. අර තියෙන තරහට මෙවුවා අපිට උගන්වන සංඝයා වහන්සේලා මේකද අපිට උගන්වන පාඩම කියලා. මම දන්නේ නැහැ සංඝයාට ඇහෙනවද නැද්ද කියලා මගේ තියෙන තරහට ජීව කියවෙන එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේවා තද බල දේවල් නිකේ සතුන් මරන හොරකම් කරනවා වගේ කෙලෙස් නෙවෙයි. නමුත් පුළුවන් නම් ඒසියුම් ප්‍රදේශ වලින් හරි ගමන්නේ බේරිලා කටයුතු කරන එක. මම දැනගෙන හිටියා ඇත්තට මේක ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේට පුදුමාකාර විදිහට සංගීතයට කැමති. ඒ සංගීතයේ සංගීතය හඬත් සමාධිගත වෙනවා. ඉතින් අර එක දවසක ඒ පිරිවෙනේ ඉන්න ගමන් අමරදේවගේ සංගීත සම්දර්ශනයක් තියෙනයි කියලා හොරෙන් පැනලා ගිහිල්ලා. ගිහිල්ලා බල්ලා එනකොට ප්‍රධාන ස්වාමීන් වහන්සේ ගේට්ටුවේ ඉඳලා අල්ලගෙන අස් කරලා එළියුවා. වැඩි සංග හරීම සරයි. පස්සේ මේ ශාංශේ ඈතරම මේ ශාංශේ පැත්තෙන් බලනකොට මගේ වැරද්දක් නෑ. මොකද මේ ශාංශව වළක්වන්න බෑ සංගීතයේ තියෙන කැමැත්ත. පස්සේ ගිහිල්ලා ගල් වෙනකට වෙලා ඉඳලා තනියම පොත් ටික ඉගෙනගෙන අර විභාගය කරලා රාජකීය පඬිතුකම ලැබුවා. ඉගෙන ගත්ත අන්තිම වෙලාවට ඉගෙනගෙන ඊට පස්සේ දිගටම මේ කමටහන් දෙන ගුරුවරයෙක් වශයෙන් උත් හිටියා. මම වැඩ කරලා තියෙනවා. නමුත් ඒ ශාංශ කියනවා අර ගුරුවරට තියෙන තරහ තාම මකන්න බෑ කියලා. හොඳටම දන්නවා මම කරපු වැඩේ වැරදි ගුරුවර කරපු වැඩේ හරි කියලා. ඒකට ඇයි මට මෙහෙම කරේ කියලා තාම වෛරය සංසිඳව ගන්න බෑ කියලා කියන එක ඒකන පපොච්චාරණය කරනවා. ඉතින් ඒ නිසා මේක මේ කවුරු හිතලා කරනව නොවෙන්න පුළුවන්. මේ මොකෙන්ද මේ සහජාසයෙන් එන්න පුළුවන්. නමුත් මේ උනන්දු කරවන්න එපා. එන දේ ආපුදින් පුළුවන් තරම් අපි මිනිස්සුන්ගේ හිත ඇතුළට හරවනවා මිසක පිටතට හරවන වැඩවලට ගියොත් වග වෙන්න වෙනවා. සක්මණේ හෝ පරියන්කේ සිටින විට යම් හෝ අතුරු කල්පනාවකට පැමිණ විට එය පැමිණීමට හේතු මූලය හා සතිය පිටගිය හැටි විමසා බැලිය යුතුය හෝ අයිතුදයි පහදා දෙන්නේ. ඇත්තටම මේ අතුරු කල්පනාට හේතු හොයලා බලනවා කියලා කියන්නේ අතුරු කල්පනාට උදව් කරනවා කියලා හිතන්න. ඒක නිසා ඒකේ අලගිය මුලගිය හොයන්න යන්න ඕනේ නෑ. තමන් කල්පනාවක් ඉන්නවා කියලා දන්නවනම් හිත නැවතත් මූල කර්මස්ථානට යනවනම් ඒක හොඳම දේ. හිතවිලි දිගේම දිගට දිගට යනවනම් මෙනේ කරන්න කියනවා සක්මන නතර කරලා හිතගෙන හිතනවා හිතනවා හිතනවා හිතනවා එනිසා මේකේ මුල හොයන්න යනවා කියලා කියන්නේ ඒ හිත පිට ගිය හේතුවට උදව් කිරීමක් වෙනවා. පොහොර දැමීමක් වෙන නිසා එහෙම මූලයේ සොයා බැලීම කරන්නේ කෙලෙසිතකින් නිසා වගතුවක් වෙන්නේ නැහැ. මහාට එක ස්වාමීන් වහන්සේ මහාට එක අස්ථාවකදී හිත ඊටාම පීඩාකාරී අයුරින් කැළඹුණු අවස්ථාවක් ඇති වුණා. එවිට එවැනි අවස්ථාවක කළ යුතු කුමක්ද? ඔබ වහන්සේ වදාහන සීක්වා භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට කමඨාන් ගැනීමට හැකියවන්නේ කෙසේද? වදාන සීක්වා තේරුවන් සන්නයි. සිතේ කලකිරීම නොවන අරින් ක්‍රියාත්මක ආකාරය දේශනා කරමු. ඒතර පිසුදු නෑ ලියලා තියෙන එක. එක් අවස්ථාවකදී හිතාම පීඩාකාරී අයුරින් කැළඹුණු ස්වභාවයක් ඇති වුණේ. එක අවස්ථාවයි නම් මේක උනේ සතුටු වෙන්න ඕන එක ජීවිතයකට ඇත්තටම. මොකද එක අවස්ථාවක් නෙවෙයි ජීවිතය කියලා කියන්නේ පුදුමාකාර දුක් ගොඩක්. මේකේ කැළඹුණු අවස්ථාවල එකක් වුණා නම් අම්මපා වඳින්න වටිනවා. ඒ කියන්නේ සතුටු වෙන්න වටිනවා. ඒතකොට කැළඹිලි ස්වභාවයේ එවැනි අවස්ථාවක කළ යුතුද මොකද අනේ මම පුදුම වාසනාවන්තයි මේ ජීවිතේ එක සැරේ මට කැළඹිලා කියලා අමතක කරලා යන්නේ කයිද නම් ප්‍රශ්න වෙන්නේ ඕක නෙවෙයි දහස් වර මේ ඒ ඌරගේ මාළු ඌරගේ ඇඟට කපනවා වගේ පුදුමාකාර විදියට එනවා ඒක නිසා අපිට කරන්න තියෙන්නේ ඒ දේවල් කායවත් දෝෂයක් නිසා එනවනේ කර්ම දෝෂ නිසා එන්නේ එනේන වෙලාවේ මේක තමයි බුදුහාමුදුරුවෝ පරම ආර්ය සත්‍ය විදිහට දේශනා කරේ මේක මගාරින්න හෝ නැති බා නැති පංගස්ථාන වේවා කියලා හත හම්බ වෙන්නේ මේකට කොච්චර දුරට තමයි බෝන දෙන්න පුළුවන්ද කියලා බලන්න. මුණ දෙන්න උත්සාහ කළොත් එන කරදරය නැත්නම් දුක සත්‍යක් වශයෙන් බලන්න කියොත් නොදකින් නොපතන් යන්නේ නෙවෙයි එතකොට මේ දුකේ ස්වභාවය දැක ගන්න පුළුවන් වෙයි. මොකද සිංහල කියමනක් තියෙනවා වට්ටක්ක වැලක කවදාකවත් වැලට දරා ගන්න බැරි gediyak එන්නේ නැහැ කියලා. ඔය එන සෑම දුකක්ම දරන්න පුළුවන් ඉඳයි එන්නේ. අපි අර අර මේ මම මට ඇයි මේක වෙන්නේ කියන එක අපිට තියෙන ප්‍රශ්නේ. ඒක පැත්තක දාලා බැලුවොත් ඔය එන්නේ දරන්න පුළුවන් දේවල්. එන්නේ අනිත් එක නිවන් දක්කන්න. දුක පිළිබඳ අවබෝධ කරලා නිවන් දකින දුක නැතුව ඕක අවබෝධ කරන්න බෑ. ඒ නිසා මේ එන දේවල් කමටහන් කරගන්න එකයි තියෙන්නේ. එතකොට වික්ෂුන් වහන්සේ කෙනෙක් නැති විට කමඨාන් ගැනීමට හැකියාවක් කෙසේද? ඇත්තට කමඨාන් දිනන තා වික්ෂුන් වහන්සේ නමක්ම නෙවෙයි. තමන්ට වැඩිය දක්ෂ සිල්වත් ගුණවත් කවුරු හිටියත් එහෙම නැත්නම් සමාන මට්ටමේ කට්ටිය හිටියත් සාකච්ඡා කරලා සුද්ධ කරන එකයි තියෙන්නේ. අංග සම්පූර්ණ කර්මස්ථානාචාර්යවරයෙක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. නමුත් ඒක හොයන්න අමාරුයි ලෝකේ. ඒක නිසා අපිට තියෙන්නේ අර ඈත තියෙන කම්මලක් නැත්තම් ළඟ තියෙන කැටකල අරගෙන පීය ගහගන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඊගාවට ඉන්න එක්කන පාවිච්චි කරුවා ගියා. මේ මීත්‍රිකල කියලා කියන්නේ සමම් පිච්ච මල් නැහැ කියලා පූජාව නතර කරන්න එපා. ගැට පිච්ච අරගෙන කරන්න. වෙන මොනවා කරන්නේ? ආ එතකොට සිතේ කලකිරීම නොවන අයුරින් ක්‍රියා ක්‍රියා කරන ආකාරය කලකිරීම කියන කාර වගේම තමයි අර වගේ ඊටාම පීඩාකාරී අවස්ථාවල් වගේ කලකිරීම භාවනාවේදී සෞඛ්‍ය සම්පන්න භාවනාවේදී එන එකක් ඒක නිසා ඒක ඥානයේ යුක්තව බලා ගන්න අදහසින් කලකිරීම එනකොට එන කලකිරීම විදිහේ කලකිරීම කරන්නේ නැතුව අර choiceless awareness කියලා දුන්නා වගේ ඒක දිහා එක පටන් ගන්න මේවයි මැද මෙහෙමයි අග මෙහෙමයි බලන පැත්තට එනේන අවස්ථාවේ ප්‍රයෝජන ගත්තොත් කලකිරීමෙන් ධර්මතාවය දක්ව ගන්න පුළුවන් ඒක තමයි අපිට බුදුසසුන් වහන්සේ කියලා තියෙන ක්‍රමය එතකොට කලකිරීම මතින් නිබ්බිදා ඥානය කියලා නිබ්බිදා ගැන තරහක් නෙවෙයි ඥානයක් පහළ එක අත්‍යවශ්‍ය එකක් මේ භාවනා ගමනේදී ඒ නිසා කලකිරීම පැමිණීම බාධකයක් කරගන්න නැතුව සාධකයක් වෙන විදිහට මුලැඳාග බැලීම තමයි අපි උපදේශයක් වශයෙන් දෙන්නේ. එච්චරයි එතකොට අද දවසේ ප්‍රශ්න අපි පැයකුත් විනාඩි 50ක් අරගෙන තිනවා. ඒතර කෙසේ නමුත් මේ ගෙදර ගෙනියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙනවා. අපි මේක හෙට තියාගමු. Uh, what to take back home I leave it for tomorrow. ඈ? අවුනේ. ධම්ම knowledge. ධම්ම knowledge. ආද ගෙදර ගෙනිය එකද මේ කියන්නේ? අපි ඒක හෙට හෙටට යනකම් තියානෙලා හෙටට ගන්න. හොඳයි අපි මේ අද දවසේ අද කියන්නේ අපේ 8 වෙනි දවසේ. ඔව්. බාධාකින් කරදරකින් නොකව සියල්ල කරුණු සිද්ධ වුණා. ඉතින් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ පෙනී නොපෙනී උදව් කරන සියලු දෙනාටම මේක ආශ්චර්ය ධර්මයක්. ඒකට උදව් කර සියලු දෙනාම අපි මේ රැස් කරගන්න ලද පින ඒ මුල් භාගය සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි සත්‍මාවෙන් ආරාධනා කරමු. ඒ වගේම අපේ හිත මිත්‍ර ඥාති බන්දු මිත්‍රාදී සීළු දෙනාමත් අපි මේ රැස් කරගන්න ලද පින ඉන්නා තැනකදී දකීවා ඉන්නා තැනකදී නෙත හිතේ දත්වා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි මුදිතාවෙන් ආරාධනා කරමු. අපි අපිටත් මේ කුසලයකසේ හේතු වෙමින් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා පැමිණ වැඩවදාල ඒ සුන්දර ගමන ඒ සුන්දර නිවනට යන්නම මේ පින අපිට හේතු වාසනා වේවා ඒ ගමනේදී කවදාකවත් අසත්පුරුෂයේ අපණ්ඩිතයේ ඇසුරක් ලැබේවා දිගටම කල්යාණ මිත්‍ර ආශ්‍රේ සත්පුරුෂ ආශ්‍රේ ලැබේවා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ සඳහන් පරිදි අපිට මේ ගමන යන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. So we are going to share the merits with the, all the seen and unseen beings and our dear and near one relatives and uh, reminding the uh, our final goal and uh, uh, straightening it uh, with that idea we are going to share the merits all with the usual traditional chanting of the stanzas.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 සාදු සාදු කමාමි කමිතබ්බං සුඛී හෝතු සුඛං සුඛී හෝතු සුඛී හෝතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකේතං සාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු